දෙනවන් සන්නයි. ඔබ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට යම් ඉලක්කයකින් යුතුව ආධ්‍යාත්මයේ මේ මාර්ගයේ පිහිටවා ගැනීමට උනන්දුවක් ඇති කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආධ්‍යාත්මයේ පිහිටවා ගැනීමට තියෙන පළමු බාධකය තමයි අප යම් ප්‍රතිපදාවක දිනපතා නොයෙදීම. එතකොට මේ දිනපතා ප්‍රතිපදාවක නොයදීමේ ප්‍රතිඵලයක් තමයි අපට මේ ධර්ම මාර්ගයේ තුල දියුණුව ක්‍රමානුකූල වැඩිම දක්නට නොයදීම. අපි බොහෝ විට අද වෙනකොට මේ ත්‍රිපිටක ධර්මයේ ජනතාව අතරට ගිහිල්ලා යම් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. අලුතෙන් ධර්මදේශනා ත්‍රිපිටක ධර්මයේ ඇසුරෙන් සහ තමන්ගේ මතවාද ඇසුරෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් ධර්මයේ ප්‍රබෝධයක් කියලා දෙයක් දකිනවා. ඇත්තටම බලවත් ධර්මයේ පරිහානියක් අද වෙනකොට ඇති වෙලා තියෙනවා. සමාජයේ මුල් බැසගත්ත හරයන් ඉවත් කරගෙන ධර්මයේ ප්‍රබෝධයක් ඇති වෙන්නේ නැහැ. සමාජයේ මුල් බැසගත්ත හරයන් අද වෙනකොට ගැළවිලා යන මට්ටමටම හැවිල්ලා තියෙනවා. විනාශ වෙලා යන මට්ටමටම හැවිල්ලා තියෙනවා. අනාදිමත් කාලයක් තිස්සේ බෞද්ධ සමාජයේ මුල් බැසගත් හරයන් ಗುಣධර්ම අනාදිමත් කාලයක් තිස්සේ ಗುಣධර්ම එකතු වෙලා තිබුණා. එක එක සමාජ සම්බන්ධතා ඇසුරෙන් පිළිවෙත් ඇසුරෙන් චාරිත්‍ර වාරිත්‍ර ආදී වෙනම් වලින් කියවෙන්නේ යම් ගුණධර්ම මාලාවක් අපේ සමාජයට බද්ධ වෙලා තිබ්බා. මේක බෞද්ධ පරිසරයේ ඇසුරෙන් සකස් වෙච්ච අනාදිමත් කාලයක් තිස්සේ සකස් වෙච්ච රටාවක්. ඒකට මේ රටාවේ මේ පසුබිමේ ඉඳලා අපිට ධර්මයේ හැසිරෙන්න ගොඩක් අනුග්‍රහයක් තියෙනවා. නමුත් අද මේ පසුබිම ඉවත් කරගෙන ධර්මදේශනා ඇහුවා කියලා ඒ වගේම සිල් රැක්කා කියලා ඒ වගේම ධර්මදේශනා ත්‍රිපිටක ධර්මයේ කියවුවා කියලා ලොකු ප්‍රතිඵලයක් ඇති වෙලා නැහැ. මේකට හේතුව තමයි පසුබිම සමාජයෙන් ඉවත් වුණා. ඒ වගේම අපි විසින් පසුබිමක් සකසා ගන්න උනන්දුවකුත් නැති ස්වභාවය නිසා තමයි මේ අනතුරු ව්‍යසනය ඇති වෙලා තියෙන්නේ. ඔබට ඒක තේරෙනවා ඇති. වෙළඳපොළ ආර්ථිකයක් තුළ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තමන්ගේ හිතට ගලපගන්න නොයි බාධක ඇති වෙලා තියෙනවා. දැන් මේ නිසා අපිට කළ හැකි කළ යුතු සාර්ථකම කටයුත්ත තමයි සාර්ථකව පිවිසීම තමයි අප විසින් අනි ගුණධර්ම වැඩුණු ජීවිතය උපදවා ගැනීම අප විසින් හිතලා මතලා ಗುಣධර්ම වැඩුණු ජීවිතයක් උපදවා ගත්තොත් අන්නේ පරිසරයේ මත ඉඳගෙන විශේෂ ගුණධර්ම වඩන්න ධර්මයේ තියෙන ගුණධර්ම විශේෂ ගුණධර්ම වඩන්න අපිට හැකියාව උනන්දුව ලැබෙනවා. එතකොට මේ අතීතයේ සමාජය තුළ තිබ්බ සමහර දේවල් අපතුලින් වැළකීලා ගිය සමහර දේවල් පිළිටවා ගන්න තමයි තියෙන්නේ. දැන් ගරුසරු භාවය සමාජයේ ගුණයක් තියෙන කෙනාට ගරු කරනවා. ගුණයක් නැති කෙනාට ගෞරව කරාම ඔන්න ආය මේ හිත ගැටෙන්න ගන්නවා. අපි ගුණයක් පුරන ගුණයක් පිරීමට කැපවෙච්ච අයට ගරු කරනවා. දැන් ගුරුවරයාට ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ගෞරවාභිමානයක් අපි තුළ තියෙනවා. වෛද්‍යවරයාට වෛද්‍ය වෘත්තිය සම්බන්ධයෙන් ගෞරවාභිමානයක් තියෙනවා. නීතිඥයාට නීති වෘත්තිය සම්බන්ධයෙන් ගෞරවාභිමානයක් තියෙනවා. නමුත් ගුරුවරයා පෞද්ගලික පන්ති කිරීම නිසා වෛද්‍යවරයා පෞද්ගලික බෙහෙත් ශාලා පැවැත්වීම නිසා නීතිඥයා පෞද්ගලික නීති සේවා පැවැත්වීම නිසා අර මූලික සේවාවට අපි ගැටෙන්න ගියොත් එහෙම අපි නිවන් මගේ පිහිටවාගත යුතු ಗುಣධර්ම සමුදායෙන් ඉවත් වෙලා ගැටි ගැටි ඉන්නවා. සමාජයේ කලින් කලට අලුත් රටා එනවා. ඉතින් ඒ රටාවට දැන් සැකසීලා ඉවරයි. නමුත් ඔය හැම කෙනෙක්ම ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, නීති වෘත්තිය ආදී හෑම ඊළඟට ඉංජිනේරු වෘත්තිය කම්කරු වෘත්තිය ආදී සෑම කෙනෙක්ම යම් සේවයක් සැලසනවා. අන්නේ සේවයේ ගුණේ අපි දකින්න සූදානම් නැහැ. මොකද අර සේවාවල් සම්බන්ධයෙන් නෛතික පසුබිම එහෙම ලංකාවේ දුර්වල නිසා ඒ සේවාවල් වල අඩුපාඩු බල බල අපි ඒවට ගැටි ගැටි ඉන්නවා. නමුත් ඒ කෙනා කරන රටට කරන පිරිසට කරන සේවයේ අගෙයිමක් කරොත් එහෙම පෞද්ගලිකව අපේ ඒ සේවය සම්බන්ධයෙන් ගරුත්වයක් ඇගීමක් තියෙනවා. ආන්නේ ධර්මයේ අපිට වැදගත්. අපි අපිට ඒ ධර්මය පිහිටවා ගැනීම වැදගත්. අන්න ඒ නිසා ඔහු ඒ ආකල්ප දියුණු කරන ඉලක්කය පැහැදිලි නිසා. ඒ වගේ හැම වෘත්තීය කටයුත්තකම සේවාවක් සපයන, භාණ්ඩ සපයන ඒ අයට ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මී සමාජගත කරන අයට ඊළඟට මේ බෞද්ධ සංස්කෘතිය සුරකින්ට කැපවෙච්ච ඒ පිරිස් වලට සෑම වෘත්තියකටම සෑම කෙනෙක් කෙරෙහිම යම් ගෞරවාභිමානයක් අපි තුළ ඇති කරගත්තොත් ඒ ගෞරවය කියන ගුණධර්මයේ පදනම් වෙලා අපිට ඒ ගාරවතාවයේ මුල් වෙලා අපිට අන්නර කියන ගුණධර්ම හිතේ පිහිටවා ගන්න හැකියාවක් තියෙනවා. ලෝකේ න්‍යායම් මූලයක් තමයි ගෞරවයෙන් ගුණේ වැඩෙනවා කියන එක. අගෞරව සම්පන්න කෙනෙකුට ගුණේ පිහිටන්නේ නැහැ. ඉතින් ගෞරවයේ ගෞරව සම්පන්නව ගෞරව සම්පන්න භාවයේ පිහිටවා ගන්න ඕනේ අద్భుත දේවල් වලට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි, සමාජයට සේවාවන් සපේන මංකිවෝය ගුරුවරු වෛද්‍යවරු නීතිීඥයෝ ඉංජිනේරුවරු කම්කරුවෝ ඒ හැම කෙනාකටම වෘතිය ගරුත්තය කියන එක අපි ඇති කරගණ්ඩ ඕන ඒ ගාර්වතාවේ අපේ හිත වැඩීමට හේතුවෙනවා එතකුට ගුණවත්ව අන්න ඉදිහා බලනවා ඒ ගුණයට අපේ ගෞරවයක් තියෙනවා ඒ ගෞරවය තුළ අනුන්ගේ ගුණේ දැකීමේ හැකියාව අපි තුළ පිහිටනවා එතකොට ඒ ගුණ ධර්මයේ තමයි අපිට මේ ධර්මයේ දියුණු කරගන්න වැදගත් වෙන්නේ. නිසා ඔබත් ගුණවත් ගුණ දැකීමේ කෙනෙක් ගුණ දකින්න පුරුදු වෙන කෙනෙක් බවට පත් වුණොත් ඔබට මේ ධර්ම මාර්ගයේ මහා ප්‍රතිලාභයක් හිමි වෙනවා. එවන් සන්නයි.